ඉතින් මේ කටයුතු පටන් අරගෙන මේ දක්වාම උන්වහන්සේලා ඊටාම මේ සාසනයේ ප්‍රතිපත්ති අංශයේ බබුලුමින් ඉන්නවා. මම හිතන ඇත්තට මේ වැඩිම පිරිසක් මේ රාජ්‍ය රට බික්ෂු වනවාස බික්ෂු සංඝ සභාවේ පිරිස කියලායි මට හිතෙන්නේ. ඉතින් ඒ එවැනි මහා සංඝ රත්නයේ ගැවසෙන අවස්ථාවේදී උන්වහන්සේලාට මේ විනය පිළිබඳව මේ වගේ සාකච්ඡාවක් පැවැත්වීම ඉතාමත් වටිනා දෙයක්. අපේ ගරු අස්මදාචාර්ය අපේ ආචාර්ය ස්වාමීන් වහන්සේත් මේකට සම්බන්ධ කාරාතන කළා. ඉතින් මේ අනුව මේ සාකච්ඡා ඉතාම හොඳින් දෙලිගෙන යනවා. රජරට වනවාස භික්ෂු නිකාය භික්ෂු සංඝ සභාව මේකට කොටස අවසර දීලා කැමැත්ත දීලා උන්වහන්සේලා ධර්මයට ගරු කරලා ඒක හොඳයි කියන අනුමත කිරීම ඉතාමත්ම වටිනා දෙයක් හැටියට මට මතක් කරන්න පුළුවන්. එතකොට වේරකයේ සුමංගල මාහිමියන් වහන්සේ අපි දැකලා තියෙනවා. උන්වහන්සේ සමග කතා කරලා තියෙනවා. උන්වහන්සේගෙන් ප්‍රබව වෙච්ච මේ වැඩ පිළිවෙල මේ ගරු ස්වාමීන් වහන්සේලා ඉතා හොඳින් ගෙන යෑම ඒකාමත්ම වටිනා දෙයක්. ඒ වගේම විනය ගැන කතා කිරීම ඒ වගේම වටිනා දෙයක් බව පේනවා දැන් මේ කතා බහ කර කර යන විදිහේ. එතකොට මේ පාදාරං පාදංවා පාදා රහංවා කියලා මේ අතිරේක පාදංවා. එතකොට මේ කාරණා අනුව මේ ඒවා ඉතින් කවුරුන් නොදන්නම දේවලුත් නෙවෙයි. සතර පාරාජිකාව නොදන්න ස්වාමීන් වහන්සේනම කොටපන් විසුණු වහන්සේමක් නැහැ කියන බව කවුරුත් දන්න දෙයක්. ඉතින් මේ ඔක්කොම අලුතෙන්ම කියලා දෙනවත් නෙවෙයිනේ. අලුතෙන්ම පහදලා දෙනවත් නෙවෙයිනේ. නොදන්න දේවල් කියනවත් නෙවෙයි. දන්නම දේවල්. ස්වාමීන් වහන්සේලා දන්න දේවල්. අහලා තියෙන දේවල්, ඉගෙනගෙන තියෙන දේවල්. නැවත පොඩ්ඩක් සිහියට ගන්නවා, සිහිපත් කරනවා. ඒ අර නොදන්න දෙයක් කියලා දීමක් පැහැදිලි කිරීමක් මෙතන නැහැ කියලා මේ ගරු සංඝ ස්වභාව මහා සංඝ රත්නයේ හොඳින්ම දාන්න. එතකොට පහවෙනිම හතරෙන් කොටසක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් තොරතුරින් ගැනීම මහානකම නැතිවීමට හේතුවක් උපසම්බදා නැතිවීමට හේතුවක් කියලා අපි හොඳින් දන්නවා. ඒවා ඉතින් කහවෙල්ලෝ කියලා කිව්වාම නීර කරස්ථාපනය කියලා ඉතින් අපේ ස්වාමීන් වහන්සේත් මතක් කළා. එතකොට දැන් මුදලක් ගත්තාම දැන් ඉස්සර ඈත අතීතයේ සඳහන් කළ තිබුණේ සත 75ක මුදලක් වගේ. සත කහවන්නේ සතරේ කොටසක් ඇටියෙද එදා මුදල. අද නම් කහවනවා කියලා මේ මුදල වෙන්නු කළා කියන මම හිතන්නේ මේ රම්පවුම් වෙන්න ඇති නේද? ඒ රම්පවුම 45000ක් තරම් වෙනවා කියලා. ඒ පවර් පෑන් බෝඩ් ගහලා තියෙනවා. පෑන් පෑන් වල. ප්‍රතිදි 3000, 33000 ඔහොම කියලා දැන් 45000 කියලා වගේ ගහලා තියෙනවා පේනවා පාර යනකොට අහලා ගන්න නෙවෙයි. ඉතින් ඒ විදිහෙන් බැලුවම හතරෙන් කොටසක්. මොනවා හරි ඒ වගේ කහවෙනුම් හතරෙන් කොටස තමයි පහරාජිකාවට ප්‍රමාණවත් වෙන්නේ කොහොනා වෙන්නේ. නමුත් අපි දන්නවා සාමනීර සීලයේදී පෙන්වුම් කරනවා මේ කුදුසික කුදුසික කියන වටිනා ග්‍රන්ථයේනේ දාහුගේ වැලේ කුදු තොරසිතින් අත පරිදි දාහුගේ ඒ කියන්නේ දහවැල කියලා කියන්නේ මේ ඉස්තරවන්තුව දන්තුවා වලේ දාහවලුව නෑ දැන් ඒවා නිකන් හතරක්මනේ ඉස්තර දහවලුවක් තිබුණා නිකන් එල්ලෙන එකක් ඒකේ නූලක් තරම්වත් ගන්න එපා කියලායි උත්තරයන් ප්‍රකාශ කළේ. සිල්ලතුන් ගුණවතුන් කවදාකවත් අනුවිදයක් ගන්න නැහැ කියලා අපේ ගරුතර මහා සංඝරෝණ හොඳින්ම දන්නවා. මේ කාර්යවත් දෙයක් ගන්න ආසාවක් නැහැ. නමුත් වැරදීමකින් සිද්ධ වුණොත් ගණන් හදලා බලලා එයාව බේරගන්නයි මේ කියලා තියෙන්නේ කියලා අපිට කියන්න පුළුවන්. මොකද හදිස්සියේ යම් සිද්ධියක් ගත්තා. වැරද්දකින් ගත්තා. දාහුවනේ. ඔව් oh. ඔව් oh. ගන්න එපා කියන එක තමයි දුන්නේ. ඒවා නූල් කොටක්වත් ගන්න එපා කියලා තමයි කියන දහවලුවක් කියන්නේ. ඔව්. Oh. ඉතින් කොහොමවත් මේකෙන් පෙන්වුම් කරලා තියෙන්නේ මේ යම්කි දෙයක් වැරදීමක් සිද්ධ වුණොත් වැරදීමක් සිද්ධ වුණොත් ඒ වැරදීම නිවැරදි කරලා දීමට තමයි මේ ගාන පෙන්වු කරලා දෙන්නේ. ඒ ගාන ගත්තට කමන්නේ පහවෙනිෙන් සතරෙන් කොටසක් නම් ගත්තට කමන්නේ කියන හැඟීමෙන් පොඩ්ඩක් තව ගන්න එහෙම නෙවෙයි කියලා අපි හොඳින්ම දන්නවා. නිසා මේ පහවෙනිෙන් සතරෙන් කොටසක් මගේ මේ වැරදීමෙන් ගත්ත දෙයට අයිති වුණාද මගේ උපසම්මදාව රැකුණාද හැකිලාද තියෙන්නේ කියලා Tamanට ආස්වාද ආස්මේ අත්‍යතිල්ලක් හිතට ලබා ගැනීම පිණිස විනිශ්චය සඳහා තමයි ඕක ඉදිරිපත් කරලා තියෙන්නේ. අපේ ගරු මාහිමියන් වහන්සේ ප්‍රකාශ කළා වගේ ඉතින් මේ පහවණුම දේශනා කළ වදා වදාළ විදිහට මේ උපරිම විදිහට මේ මුදල් කවුරක්වත් ඕන කමින් ගන්නෑ. දන්න කියන කෙනෙක් ඔබ සම්බදාය වටිනාකම, ශ්‍රේෂ්ඨකම, උතුම්කම දන්න කෙනෙක් කවදාකවත් කරන්නේ නැහැ. හදිසිය වැරදීමක් පරිවීමකින් මොකක් හරි හේතුවකින් ගන්න වුණා නම් ඒ උන්වහන්සේට අත්‍යසිල්ල ලබා ගැනීමට විනිශ්චය කරන්නයි ওই ගණන් නියුම් දෙන්නු කරලා තියෙන්නේ. විතර නම් ගන්න නැහැ කවුරුත් පොඩ්ඩක්වත් කැමති නැහැ. ගන්න නැහැ කියලා. ඉතින් ඒ විදිහට සඳහන් කරන්න පුළුවන්. අවසන් කමෙන්ට් තවත් අදහසක් ඉදිරිපත් වෙනවා පූජනීය ස්වාමීන් වහන්සේ අද තිබෙන තිබෙන ශාසනික බික්කු සමාජයේ පෙරහීම නවකාරීම සඳහා සාහන ප්‍රතිකාවතක් ගැන අදහසක් මතුව තිබෙනවා. එම ශාසන සංශෝධනය සඳහා ස්වාමීන් වහන්සේට මූලිකත්වය ගන්නේ ආරාධනාවක් කළ බවත් ආරංචි. එසේ වුවහොත් පූජනීය ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම කෙබඳුද? මේ අභාසක ස්වාමීන් වහන්සේගෙන් අනුශාසනාවක් සමගින් මෙම අනුරාධපුර ගණෙන්දිනුවව ලබනෝරුකන් ආරණ්‍ය සේනාසනයේ පැවැත්වෙන සමන්ද පාසාදිකා විනය පත්‍යාවලෝකනය මහා විනය සංഭാෂණය වැඩසටහන අර දවසේදී ඒ කටයුතු නිමවටපත් කරමින් අනුශාසනාවක්ෙන් අවසර ලැබෙන්න සුලස ගෞරවයෙන් පාදපත් නමස්කාරයෙන් අවසර පතනවා. සර්වම් කර්මයින් අවසාන වශයෙන් දෙන පිළිතුර හැටියට අපි හඳුන්වනවා සම්බුද්ධ ශාසනයේ පරිහානිය වළක්වන්නේ මහා සංඝයාටමයි පුළුවන්. රජයට බෑ. පසුගිය දවසක හිතවතර 25කට හිටදී රජයේ ඇමති කෙනෙක් අතු ළඟට ඇවිල්ලා විශ්වවිද්‍යාල ඉගෙන ගන්න ශික්ෂණීක්ෂෝන්ගේ බොහෝ අඩුපාඩුකම් කියාගෙන කියාගෙන කියන ගියා. මං කෝ ඇමතිතුමා ওই කතාව නවත්තන්න. හැබැයි ඉතින් බස්සමියේක ඉදෙන්නේ නැති බස්සට ආල්ලාට යොදන් ඉදන්නේ. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේලගේ අඩුපාඩුකම් අපට හදන්න බෑ. මහා රජයේ කැමති නම් සිංහල බෞද්ධ රාජ්‍යයක් වශයෙන් කැමති නම් වෙනමම සිල්වත් ගුණවත් ධර්මදාන විනයධාර මහෝපාධ්‍යයන් වහන්සේලා ආචාර්යයන් වහන්සේලාට ආරාධනා කරලා වෙනම ආයතනයක් පිහිටවන්ද සාමණේර භූමියටපත් කරන නාග භික්ෂුන් වහන්සේලාට මූලික අධ්‍යාපනයේ මුල සිට අග දක්වාම ඒ ස්ථානයේම කරන්ද මේත වසර 60කට 70කට ඉස්සර අපේ ගරු ස්වාමින් වහන්සේලා ඉගෙනගත් ත්‍රිපිටක ධර්මය ඒ ත්‍රිපිටක ධර්මය භික්ෂු ජීවිතයට අදාළ සියලුම උපදේශ තියෙන එකම අධ්‍යාපන ක්ෂේත්‍රයයි ඒ ලෝකයේ තියෙනවා නම් විශ්වවිද්‍යාල සියලුම විශ්වවිද්‍යාලට වඩා ඉහළින් තියෙන ත්‍රිපිටක ධර්ම විශ්වවිද්‍යාලයයි ත්‍රිපිටකධාරමයේ ඉගෙන ගන්න භික්ෂුන් වහන්සේලා ධනවත් පින්වත් අය තමයි පැවිදි වෙන්නේ. ඒ අතන මේ ත්‍රිපිටක ධර්මයේ ඉගෙනීමේදී ජීවිතයට අවශ්‍ය වෙන සියලුම අවවාද, අනුශාසනා, ආදර්ශ, උපමා, උදාහරණ, නිදර්ශන ඔක්කොම තියෙන ත්‍රිපිටක ධර්මයේ. මේක රස වැටුණා නම් ආය වෙන කිසිම දෙයක් ගැන ආසාවක් ඇති වෙන්නේ නැහැ. භික්ෂුන් වහන්සේ ලෙසසේ සීලය රකී තමන් අසුරු කරන්නන්ට නිවන් මඟ සුගත මඟ ආලෝකමත් කර දෙයි නිදසුනක් වශයෙන් බුද්ධඝෝෂාචාර්යයන් වහන්සේගේ චරිතය අපට මතකයි බුද්ධඝෝෂාචාර්යයන් වහන්සේ මුළු ත්‍රිවේදීම පරතරට යොගනගත්තේ මහා බුද්ධිමත් ගාම්භීර නුවණැති බ්‍රාහ්මණ මානවකයෙක් හිටි. පාසන්දලේ යෝග දර්ශනයේ මහානි සාජ්ජායනා කළ වෙලාවේ හේමත කියන ස්වාමින් වහන්සේට ඇහිලා උන්වහන්සේට මේ කටහඬින් කුජලයන් මැනගැනීමේ නුවණක් කියන බැවින් මේ කුජලයන් බුද්ධ ශාසනයට ඇතුළත් කරගත්කොත් ශාසනයට මහෝපකාරී වෙන්න පුළුවන් කියලා ඒ මානවකයාගේ හිත රිදෙන ප්‍රශ්නයක් ඇහැවා. කවුද මේ කොතලු අනින් කෑ ගහන්නේ කියලා. බුද්ධ ගෝත්‍රයේ ඉතින් ඒ කාලේ නම වෙනයි. ඒ මානවකතුමා කිව්වා ඔබ වහන්සේ දන්නවද කොතලු අනේ අර්ථය? ඔව් මම දන්නවා. පා කියන්නේ. වාසේ සම්බන්ධ සියල්ල දන්න බැවින් ඒක විස්තර කරලා දුන්නා. ඉතින් මේ මානවකයා ප්‍රශ්න 1000ක් විතර ඇහැවා. 1000ම නිසිතේ විසඳුවා. එම ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් ඇහවා අභිධර්ම පිටකයෙන් මොහු අගමල නොදන්න බැවින් කිව්වා මට ඔබ ගන්නලා දෙන්න. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කිව්වේ මේක පිළිකන්නේ ගිහියන්ද. මේ බුද්ධ මන්ත්‍රේ මේක පිළිකන්නේ එසකෙස් බහලා කහාවක් හද පෙරවාගෙන සාමනීර භූමියටපත් වුණාමයි. එසේනම් මම ඒක ඉගෙන ගන්න ඕනේ කියලා පැවිදි වුණා. ඉතින් ආචාර්යයන් වහන්සේ මුළු තුන් පිටකේම කටපාඩම් කෙරෙව්වා. තුන් පිටකේ කටපාඩම් කරනකොට මෙතුමා කියනවා තුන්වහන්සේ කටහඬ බොහොම ගැඹීර නිසා බුද්ධ ഘോഷ කියලා නම් කිව්වේ. මේ බුද්ධ ഘോഷ ස්වාමීන් වහන්සේ කියලා කියනවා ස්වාමීන් වහන්සේ මෙතෙක් මා ඉගෙනගෙන තිබුණු ත්‍රිවේදයේ සහිත සීලම භාෂා ශාස්ත්‍රය මේ ත්‍රිපිටක ධර්මයේ තරම් ගැඹීර වූ ධර්මයක් මා දැන් ඉගෙන ගත්ත බැවින් ඒ සියල්ල මම හුලඟේ පා කරලා අරිනවා කියන්නේ. ඒ වගේ මේ බාහිර විද්‍යා ශාස්ත්‍ර ආදී ගැනීමට වඩා ත්‍රිපිටක ධර්මයේ ගැනීම තමයි භික්ෂු ජීවිතයකට අදාළ සියලුම අවශ්‍යතා සම්පාදනයට හේතුව. එනිසා ඒ අමතුමාට මම කිව්වා මෙන්න මේ විදිහට ත්‍රිපිටක ධර්මයේ උගන්වන ඉන් පිටස්තර අධ්‍යාපනයකට නොයන භික්ෂු පිරිසක් ඇතිකරන්ද ජනාධිපති සම්මාන දීලා එයත් දිරිමත් කරන්න කිව්වා. මන්ත්‍රණ සභාවට මේ අදහස දුන්නාම යම් කෙනෙක් කියලා තියෙනවා ඕවා දැන් කරන්න බෑ කියලා. අන්න ඒ තරමට අපේ රජයේ බොහෝම පහත මට්ටමක යංගෙන් ඇති අය. ඒ කියන්නේ ඒ කාලේ වික්ෂු ජීවිතයේ පිළිබඳව තියෙන වටිනාකම ඒගොල්ලෝ දන්නේ නැහැ. එනිසා අපට තියෙන්නේ නොමංගගේ භික්ෂුන් වහන්සේලා සුමඟට හරවන කපට ලේසි නෑ. අපට කරන්න තියෙන්නේ අභිනව කතිකාවත් ඇති කරලා හෝ නියම භික්ෂුන් වහන්සේලා වශයෙන් සුපේසන ශික්ෂාකාමී වීමට අධ්‍යාපනය දෙමින් ත්‍රිපිටක ධර්මයේ කටපාඩම් කරමින් අර්ථකථනය හදාරවමින් උගන්වීමයි. එසේනම් මේ භික්ෂුන් වහන්සේලා ඒකාන්තයෙන්ම නිසිසේ මහානදම් පුරනවා එමන්දීන් බුද්ධ ශාසනය රැකෙනවා බුද්ධ ශාසනය වරුදු 5000ක් පිරෙන්නේ ඒකම හේතුවක් වෙනවා. පසුගිය කාලේ මටත් එහෙම ආරාධනයක් කළා. නමුත් පසුගිය දවසක මුළු ලංකාවේ තියෙන සියලුම නිකායවල කතිකාවත් එකතු කරලා කාර්ය සම්මතයක් ගන්න රජ ඉදිරිපත් වෙලා තිබුණා. ඒ වෙලාවේ පසුගිය දවසකට අපට ලේකම් මහත්මිය කිව්වා අග්‍රාමාත්‍යකාරයන් ලේකම් මහත්මිය කිව්වා අපේ සංඝරාජ ස්වාමීන් වහන්සේ ඒවා ප්‍රතික්ෂේප කළා කියලා. මොකක්ද මේකට හේතුව කියලා ඒගොල්ලෝ අහනවා. අපි කියවා ඉතින් උන්වහන්සේලාට ඒක නොගැලපෙන ඇති කියලා. එනිසා සීලම සංඝයා එකාසු කිරීම ලේසි පාසු වැඩක් නෙමෙයි. එනිසා අපේ මේ ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලා හරියි දැන් මේ වනවාසී ස්වාමින් වහන්සේලාව ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා ත්‍රිපිටක ධර්මයේ අධ්‍යයනයට යොමු කරමින් සමථ විපස්සනා භාවනාවට පුහුණු කරමින් උදසාධනයේ දිනුවට වැඩ කරතොත් මේ සාසන ආභිවෘද්ධියේ පිණිස ඒකාන්තයෙන් ඒක විශාල උනන්දුවක් උද්‍යෝගයක් වෙනවා. පසුගිය පෙබරවාරි මාසයේ අපට ආරාධනයක් වී බුද්ධ ගයාවේ වන්දනාවට වැඩියා. එය දවස හරියටම බෞද්ධ නාලිකාවේ පිරිසත් 175ක් පමණ ආවා. එතෙන්දී මට ලැබුණු ආරාධනයේ පරිදි මම ශ්‍රී මහා බෝධින් වහන්සේ දිහා බලාගෙන අපේ ශ්‍රී ලංකාද්වීප වාසී වූද විදේශ රට වාසී වූද සියලුම සංඝයාට විශේෂ ප්‍රාර්ථනාවක් අදිෂ්ඨානයක් ඇති කළා. හැබැයි ඒක මෙතෙන්දි මම කියන්න කැමති නෑ. නොකමැති වුණත් ඒක කියේතු කාරණා තාක්ෂයක් මගෙන් කියවුණා. ඒ කියන්නේ භික්ෂු ජීවිතයේ නිතිසේ සකස් කර ගැනීමට නම් මෙන්න මේ විදිහට පිළිවෙත් කළ යුතුයි නේද කියන එක මම එතෙන්දී ශ්‍රී මහා බෝධීන් වහන්සේ දිහා බලාගෙන ජීවමාන බුදුරජාන් වහන්සේ කෙන වැඩ ඉන්නවා වගේ හිතාගෙන කරපු සත්‍යක්‍රියා වගේ මහරාජනිය. ඒ නිසා මේ සියලුම මහා සංඝ රත්නයට මා ගෞරවයෙන් ආරාධනා කරනවා අපට ආරංචියක් ලැබුණ පසුගිය කාලේ දැන් වසර මාස 3කට වගේ ඉස්සර විදේශ රටක කරපු සම්මන්ත්‍ර සම්මන්ත්‍රණයකදී ලංකාවේ දීර්ඝ කාලයක් සිටි මහාචාර්ය භික්ෂුන් වහන්සේ නමක් ඇමරිකාවේ භික්ෂු බෝධි කියන තෙරුන් වහන්සේ ලංකාව ගැන උන්වහන්සේ කියලා තියෙන්නේ ලංකාවේ තේරවාද බුද්ධ ආගම දැන් නැත. දැන් තියෙන්නේ වාණිජ කරන බුද්ධ ආගමක් කියන මොනතරම් අභියෝගයක්ද අපට එනිසා අපේ මහා සංඝ රත්නය වාණිජ කරන බුද්ධ ආගමක් නොව ප්‍රතිපත්තිදර බුද්ධ ආගමක් හැටියට මේ ප්‍රතිපත්ති මුදුන් පමුණවා ගනිත්වා කියන එක මගේ එකම ආරාධනයයි හෘදයාංගම ප්‍රාර්ථනාවයි එනිසාද මේ මොහොතේදී මම අසනීප ගාමී තමයි හිතේ වෛද්‍යවරයා බොහෝම දැඩිසේ ආවාද කළා නැවත නැවත මේ ප්‍රතිකාර දිගට කරගන්න එන්න එන්න කිය. ඒසේ නමුත් අපේ මේ නන්දරත්න ස්වාමීන් වහන්සේ එවාගේම අපේ පිටි දුවේ ගුණරත්න මහතෙරුන් වහන්සේ අපට කළ ආරාධනය නිසා කොරන්දු පිටමන් ආවා. ඉතින් මම බොහෝම සතුටු වුණා මේ සා විශාල සංඝ පිරිසක් අද මේ විනය සම්මන්ත්‍රණයට සම්බන්ධ වීම ගැන. ඒ වගේම අපි වෙනුවෙන් පැමිණි මේ සම්බ්‍රාහ්මචාරීන් වහන්සේලා තමයි ස්තුතිවන්ත වෙනවා. උන්වහන්සේලා මහත් ගෞරවයෙන් මේ කටයුත්තට සහභාගී වීම ගැන. එවාගේ මේ දායක දායකා පින්නතුන්වත් අපි ආශිර්වාද කරනවා මේ කටයුත්තට ධෛර්ය දෙමින් උපස්ථාන සැලසීම ගැන. නිසා මගේ මේ පැමිණීමේදී ප්‍රමාද වීමක් හෝ මගේ මේ පිළිතුරු සැපීමේදී ප්‍රමාද වීමක් අතපසු වීමක් නොගැලපීම කෝ ඇතොත් ඒ සියල්ලක මේ මහා සංඝ රත්නේ සමාවෙත්වා කියලාම මෙහෙත් මහන්නේ ප්‍රකාශ කරනවා ඒකම ඉදිරි අනාගතයේදී වර්ෂයකට වරක් හරි මාස 3-4කට වරක් හරි මේ වාගේ සම්මාත්‍රණ පවත්වමින් අපි සෑම දෙනාගේ ගිනේ දැනුම ධර්ම දැනුම භාවනාමය දැනුම දිනු කර ගැනීමට මේ සංවිධාන වෙත්වා කියලා මා ගෞරවයෙන් ආරාධනා කරනවා. හැම දිනා වහන්සේට පෙරුවන් කරනවා.